ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමිත ගීතයක මූලික සංකල්පය උපදින්නේ ගීත නිබන්ධකෙකුගේ පරිකල්පනය තුල. ඔහු කිසියම් සංකල්පයක් නිර්මාණය කරගෙන එය වැඩි වර්ධනය කරලා විකාශනය කරලා ගීතයක් බවට පදමාලාවක් බවට පත් වෙනවා. මේ පදමාලාව තමයි සංගීතඥයෙකු අතටපත් වුනහම එය වඩා විචිතුරු විචිත්‍ර කණුවකින් අලංකාර කළා වාද්‍ය වෘන්දයකින් එය වඩාත් විචිත්‍ර තත්ත්වයටපත් කරලා ගායකයෙකු හෝ ගායිකාවකගේ හඬින් අපේ ශ්‍රවණයට මුසු වෙන්නේ හැබැයි මේ ගීත රචකයාගේ මේ මූලික සංකල්පය උපදවන, නිපදවන පුද්ගලයා පිළිබඳව අපේ කලා ලෝකයේ නිසි අවධානය යොමු වෙනවාද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේ මන්ට කිව්වොත් දැන් සංගීතඥයින් පිළිබඳ කතා බහ කරනවා, සාකච්ඡා කරනවා, ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව කතිකා කරනවා, ඔවුන් පිළිබඳව පොතපත නිර්මාණය වෙලා එළි දකින්නවා. හැබැයි ගීත රචකයන් පිළිබඳව කෙවැනි අවධානයක් යොමු වෙලා තියෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේක අපිට මතක් වුණේ දැන් ගැමෆෝන් අවධියේදී බහුල වශයෙන්ම ගීත ලියපු යූඩී පෙරේරා වගේ රචකෙක් ගැන මේ තනින් තන මනින් මද ගීතයක් ප්‍රචාරය කරනකොට සඳහන් කරනවා මිසක් ඔහු පිළිබඳව ඔහුගේ ගීත නිබන්ධ පිළිබඳව දීර්ඝ කතිකාවක් සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන්ම හින්දුස්ථානී දෙමළ තනුව අනුව ගීත ලියපු කෙනෙක් හැටියට ඔහු කරපු ඔහු පෙන්නපු දස්කම් අපි කතා කරලා නැහැ. ඒ වගේම චිත්‍රපට ගීත ක්ෂේත්‍රය ආරම්භ බැලුවොත් පළමුවෙනි සිංහල චිත්‍රපටයේ ගීත ලිව්වේ හියුගෝ ප්‍රනාන්දු. ඔහු නළුවෙක්. ඔහු තමයි මේ කඩුණු පුරුදු චිත්‍රපටයේ ගීත සංගීතවත් කළ බවට සඳහන් කරලා තියෙන්නේ හියුගෝ ප්‍රනාන්දු. හැබැයි චිත්‍රපට ගීත ප්‍රබන්ධ කලාවේ පුරෝගාමියා වන හියුගෝ ප්‍රනාන්දු ගීත නිබන්ධකයෙක් හැටියට සාකච්ඡාවට ලක් වෙලා නැහැ. ඔහුගේ චිත්‍රපට ගීත කතිකාවට ලක් වෙලත් නැහැ. ඉතින් මේ නිසා මට හිතෙනවා ගීත රචකයන් පිළිබඳ අනවධානය අපට ඉතා පැහැදිලිවම පේනවා. ඒ නිසා අපි හිතුවා අද ජනරන්ජන ගීමේ ගීත ප්‍රබන්ධකයෙක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය කරන්න. ඒ තමයි ගීත රචක ආටිගල සරච්චන්ද්‍ර. ඔහුගේ නම කිව්වහම මම හිතන්නේ බොහෝ ශ්‍රාවකයින්ට ඔහු කවුද කියලා අඳුනගන්න පුළුවන් වෙයි කියලා. අපි ඔහුගේ ගීතයකින් ඔහුගේ ගීත පදමාලාවකින් ඔහු හඳුනා ගන්නට ඉඩ තබමු. සැල කන්ද පෙනේ ආලෝකය ගමන් මුලේ අන්දපානේ මාවන දිනා ගලා රුදුනිහි කඳන් මහුවේ පාදේ තමනල කන්ද පෙනේ ආලෝකය තමන් කුලේ මාමලුවේ සිරිපාද පියුම් වැඳතාලු කියා එනවා අර මාමලුවේ සිරිපාද පියුම් වැඳතාලු කියා එනවා නාදයෙන් නේ ගංගාවේ මේ ඔබ කොයිතරම්නම් වාරයක් මේ ගීතය අහලා ඇද්ද? මම හිතන්නේ પરම්පරා කිහිපයක් වැඩිහිටියන්, තරුණයන්, ලාබාල අපේ ළමා ලපටින් හැමෝගෙම සුඩ සුඩ රැව් පිළිරව් දෙන ඉතාම අමරණීය ගීතයක්. හැබැයි මේ ගීතය ගායනා කරපු වින්සන්ත පෝල් පීරිස් ඔබ හඳුනාගෙන හිටියත්, මේ ගීතය ඔබ හඳුනාගෙන හිටියත්, මේ ගීතය ලියපු ආතිගල සරච්චන්ද්‍ර කියන නම ඔබ අහලවත් නැද්ද කියලා මට නම් සැකයි. මේ යුගයේ අපිට වින්සන් ද පෝල් පීරිස් වගේ ගායකයෙක් මේ ගීතය ගායනා කරන්නේ. බීඑස් පෙරේරා තමයි මේ ගීත තනු නිර්මාණය කරන්නේ. දැන් මේ කාලේ අපිට මතකයි අරවින්ද මහත්තයා සිඩ්නි ආටිකල කාන්ති වක්වැල්ල චන්ද්‍රාද සිල්වා ශීලා පීරිස් මේ වගේ ගායක ගායිකාවෝ මේ ආරේ මේ ඌරුවේ මේ ශෛලියේ ගීත තමයි ගායනා කරේ. දැන් මේ ආටිගල් සරච්චන්ද්‍ර වගේ ගීත නිබන්ධකයෙකුගේ පදමාලාවට මෙවැනි තනුවක් ආපු යුගය ඔබ කොහොමද සිහිපත් කරන්නේ? මේ කාලේ මේ අපරදිග ආభాෂය මම කාලේ බොහොම පැතිරලා තිබ්ච කාලයක්. හැමෝම කැමති වුණා මේ අපරදිග ආభాෂයට තනුවක් හදන්න, ගයන්න ඕකෙස්ට්‍රා කියන ගිටාර් වගේ වාදන භාණ්ඩ එකතු කරගෙන ක්ලැරිනට් <laughs> ඔව් ඩ්‍රම්ස් මේ ආරම්භ වෙච්ච කාලේ අද මම හිතන්නේ වැඩි ඒ කාලේ තමයි ආරම්භ වුණේ හැබැයි ඒක වැරදක් කියන්නත් බෑ මේ අපේ දේශීය සංගීතයේ තරහ විදිහට දේශීය සංගීතය තමයි <laughs> ඔව් ඊට පස්සේ තමයි මේ ජනගීත ගැන ඒවා නිබන්ධන කරගන්න පටන් ගත්තේ නමුත් මේකත් තරහ විදිහකින් අර ඉංග්‍රීසි දෙවිච්ච මේ තනු නෙමෙයි අපේම දේශීය තනු ඇත්තටම මේ ගීතයක සංගීතය විශේෂයෙන් එක එක තැනක එක කොටුවක රඳවා තියන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මේ අපේ ගීත පරිණාමයේ එක්තරා පරිච්ඡේදයක් මේක. අනේක තමයි අපි ස්වර 12න් වැඩ කරන්නේ. සරිගම පදන්නේ මහතයි තව ඒකේ කොමල තීව්‍රය ගන්න පුළුවන්යි. ඉතින් මෙතෙන් කරන වැඩවල මේක විදේශීයයි විදේශීයයි එංගලන්තයි ඇමරිකාට කරන මේක නික දැනදීමයි කරන්නේ. ඔව් අද දැන් මේ පළවෙනි ගීතය අපි මේ පදමාලාව තෝරගත්තේ ආටිගර සාචන්දගේ බටහිර ආර්ය ගීත තමයි ඔහුගේ ඔහු ඔහුගේ පදමාලාවලට හුඟක් නිර්මාණය වෙලා තියෙන්නේ. මෙයා දෙවෙනි ගීතයද අපි තෝරගත්තා. මధుර ඊටාම රමණීය ගීතයක් ඇත්තටම අපි නැලවෙන තැනකට අපිව ගෙනියනවා දැන් චිත්තා සෝම්පාල මේ ගීතය ගායනා කළේ පීඑල්ඒ සෝම්පාල් තමයි මේ තනු රචනා කරන්නේ දැන් ඇත්තටම මට හිතෙනවා දැන් මේ තනුවේ මధుරභාවය මිහිර ගැන හිතනකොට මේ පදමාලාවත් මේ මිහිරි තනුව නිර්මාණය කරන්නට බලපාන්න ඇති කියලා. දැන් මේ ආටිකල සරත් සම්දයන්ගේ පද ටික බලන්න මේ අවසාන පද පද පැල් කීපය ගලක හැපි රිදී බුබුලු නැගෙන විලාසේ කෙරත හැරෙන්නේ රමණී රිදී ජලාසේ මේක නැගෙන විලාසේ රිදී ජලාසේ මේ ආදි වශයෙන් අනුත්‍රාස සහිතව දැන් පදමාලාවේම කිසියම් ගීතවත් බවක් තියෙනවා. ඒකට මේ ගීතවත් බව ගීත ගීතය අතට ගත්තාම සංගීතඥයාට මේක කියවනකොටත් මේ ගීතාත්මක භාවය දැනෙනවනේ. මට හිතෙනවා ඒ නිසා තමයි මේ අපූර්ව තනු නිර්මාණය වෙන්න ඇත්තේ කියලා. පීඑල්ඒ සොම්පාලගේ මේ තනු නිර්මාණය කොහොමද ඔබ දකින්නේ? මම හිතන ඔබ හරියට කිව්වා මේ තනුවයි ගීත ප්‍රබන්ධය දෙකේ ඒකාත්මික බව. මුත්‍ය මහා කාර්යයට අර දිය දහරක් ගලාගෙන යන ස්වරූපේ. ඒක සරලව තේනවා වචන වලිනුත් ඇහෙනවා මේ කටහඬනුත් ඇහෙනවා බුද්ධමාකාර විදිහට මේක පරිශ්‍රණය කරන වටිනවා මේ පීඑල්ඒ කොහොමද මේ මොන චෛතසිකයෙන් මේක නිර්මාණය වුනේ කියලා මේ මේ මේ සොර රචනාව බුදුමයි ඒතරම් දැන් මෙවැනි ගීතයක තියෙන අපූර්වත්වය තමයි දැන් අපි අහපු ඇතම් ගීත තියෙනවා අපි කුඩා කාලේ අහපුවා අද අපි අහනකොට අපිට ඒක මහ නීරස ගතියක් දැනෙනවා හැබැයි මේ වගේ ගීතයක් එදා අලුතින්ම අපේ කන්ට වැටිච්ච ගීතයක් අහනවා වගේ අදත් ඒ වගේම මිහිරක් තියෙනවා. අර මේ අපර දෙක තියෙන වෝල්ස් කියලා ඔව් නටලා නටුවල් වල මේ බොහොම ශාන්තිකර නැටුම් විඥානුකූල ශාන්තිකර නැටුමක් කියලා කියන්න පුළුවන්. ඒ විදිහට ඇඟ චංචල කිරීමක් පමණයි. ඒ එක ගායන එකතු වෙලා පුදුමාකාර විදියට ප්‍රතිඵලයක් තමයි ලැබලා තියෙන්නේ. ඔය ඇත්තටම මෙවැනි ගීත වලින් ලැබිච්ච ආවාසය පසු කාලේන මම හිතන්නේ අපේ හොඳ වෙනත් ගීත වලටත් ලැබුණා ඒ මේ බටහිර සංගීතයේ ආభాෂය. වඩාත් පෝෂණය වුණා. දැන් අපි උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය පාදක කරගත්තත් මේ මහා සම්ප්‍රදාය. හැබැයි බටහිර සංගීත සම්ප්‍රදායනත් අපි සෑහෙන අලංකාර එකතු කරගෙන තියෙන අපේ ගීතවලට. මට තේරෙනවා මේ තබ්ලාවත් එකතු කරලා මේකට පොඩි ඔරියන්ටල් ගතියක් දෙන්න නම් තවත් හොඳයි කියලා. ඔව්. අද අපි ප්‍රස්තුත කරගන්නේ ආටිගල සරච්චන්දගේ ගීත වදමාලා අපි මේ තවත් ගීතයක් මේ ගීතත් මම හිතන්නේ අපි අර කියපු එදා මෙදා තුර තුඩ තුඩ රැව් පිළිරැව් දෙන අපූර්ව ගීතයක් ගියේ ඇයි ද लीले නැවිලා කෙනේ කුරුපේ මට ආටිකල සරච්චන්ද ලියූ මේ ප්‍රිය විප්‍රයෝගය මේ පෙම්වතියගෙන් වෙන්වෙච්ච පෙම්වතෙකුගේ කිසියම් ශෝකී හැඟීමක් මේ පදමාලාවේ තියෙන්නේ. ගියේ ඇයිද රූප රාණී දුක් සයුරේ මාව දාලා තීගේ සුරූප කාන්ති හෘදේ තිබේ ඇඳීලා. මේ ගීතය සංගීතවත් කරන්නේ පීඑල්එස් උපාල. අර දුන්නේ දැහැලෙනා ගීතය. තනු නිර්මාණය කරපු පීඑල්එස් සම්පාරම තමයි මේ ගීතය මේ සංගීතවත් කරන්නේ මේ ගීතේ මොකද්ද ඔබ දකින්න අපූර්ව ඇත්තටම විශ්වාස කරන්න බෑ පීඑල්එස් අර කලින් හදපු තනුවල හැටියට ඒ ආර් නෙමෙයි තියෙන්නේ පුදුමාකාර විදිහට ආර් දෙකක් නමුත් ඒ දෙකම තාම වටිනවා රසවත් ඔතන මේකේ අපූර්ව තියෙන ඇත්තටම මම අර කියපු ගුණය මේක මේ මේ මේ තරම් කාලාන්තරයක් මේ සක්‍රියව අපිව පිනවන්නේ කොහොමද මේ තනුවා මේක මම හිතන්නේ අපේ මහ ජනතාව දන්නේ නැහැ මේ PLA කියන්නේ මේ තරම් හොඳ නිර්මාණ කරපු බව. ඇත්තටම පසු කාලීනව PLA සෝම්පාලට සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ චිත්‍රපට සංගීතයට යොමු වුණාට පස්සේ ඒ අධ්‍යක්ෂකවරු හින්දුස්ථානි තනු දීලා ඒව සංගීතවත් කරන්න වැඩි වශයෙන්ම PLA සෝම්පාලෙම පොළඹවා ගත්තා. අය මිනිස්සු දැන්න මේ පිටතර බෑන්කාරය කියලා. සම්පූර්ණ වැඩි. ඔව් මම හිතන්නේ පීඑල්ඒ සෝම්පාල වගේ සංගීතඥයෙක් දැන් මේ ආටිගල සරච්චන්ද්‍ර පියසේන කොස්ත වගේ සංගී සංගීතයට සම්බන්ධ වෙච්ච අය විශේෂයෙන් මේ මේ ගීත රචකයෝ දෙන්නම දකින්න විදිහට පියසේන කොස්ත සහ ආටිගල සරච්චන්ද්‍ර වෙනමම ආරක පදමාලා ලියපු මේ පීඑල්ඒ සෝම්පාල චිත්‍රා සමග මේ යාගොල්ලන්ගේ පරිච්ඡේදය පෝෂණය කරපු කලාකරුවෝ දෙන්නේ අපි තව ගීතයක් තෝරගත්තා මේ ගීතයත් මම හිතන්නේ ඔබ අහලා තිබුණට මේ ගීතය හඳුනාගත්තට ආර්ථිකල සරච්චන්දගේ පදමාලාවක් බව මම හිතන්නේ ඔබ දැනගන්නේ අද වෙන්න පුළුවන්. Thank you. කරන මේ අම උපෙතිවි රකින්න නාටිකල සරච්චන්ද්‍රයන්ගේ පදමාලාව විචිත්‍රවත් කළේ පීඑල්ඒ සෝම්පාල ගායනා කළේ චිත්තා සෝම්පාල ශාරදාර වින්ද ඔබ මේ ගීතය ගැන යමක් කියන්න. කොච්චර ඔය රාගධාරී සංගීතය කරලා තිබුණත් ඒක උස්තාද් කෙනෙක් කියන්නේ ඒත් මේ වගේ ගීතයක් අහලා රස විඳින්න පුළුවන් ඒකේ පුදුමය තමයි මේ ස්වර සංකල්පයේ තියෙන අපූර්වත්වය. මේ කෙමිකෝ මේ සික්සයිට් කියන එක බොහොම සරල දෙයක්. නමුත් ස්වර සංකලනයේ බලපෑම පුදුමාකාර විදිහට එකතු වෙලා තියෙන අර වචන එකතු කරනවාගේ පදරට කියන්නේ ස්වර එකතු කරනවාගේ සංගීතඥය සංගීතඥයක් කරලා තියෙන වැඩේ පුදුමාකාරයි. ඔව් මම හිතන්නේ අපේ ගීත කලාවේ එක්තරා පරිච්ඡේදයක් පීඑල්ඒ සෝම්පාල, පියසේන කොස්තා, ආරිකර සරච්චන්ද්‍ර පිළිබිඹු කරන්නේ අපේ ස්වර්ණමය යුගයක් නේද 950 වගේ කාලේ. ඔව්. ඔය ඇත්තටම විවිධ සංගීත ආරවල් අපේ ගීත කලාවට එකතු වුණා. මම හිතන විදිහට ඊට පසු කාලේනම ආපු කණ්ඩායම් ගීතවලට ප්‍රවේශ වෙන්නේ මේ වගේ ගීත ඔස්සේ කියලා මට හිතෙනවා මේ ගීතය. ඔව් කණ්ඩායම් ගීත වුණත් මම හිතන්නේ මේ මේ පස්සේ කාලෙකදී බල මේ ඔව් මේ ආభాෂය ලබන්නේ නැති කියලා. මම හිතන්නේ මේ ආටිකල සරච්චන්දන් ගැන අද අපිට කතා බහ කරන්න ලැබුණේ ඔහුගේ ගීත පදමාලා එකතු කරලා ඔහුගේ දියණිය දේවිකා දර්ශනී ආටිගල පොතක් පළ කරලා තියෙනවා සිරිපාදයේ සමනල කන්ද පෙනේ කියන මාතෘකාවෙන් අපි ඇයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇගේ පියාගේ මේ වටිනා ගී පදමාලා එක්රස් කරලා අප අතට පත් කිරීම ගැන. ජනරන්ජනගේ මෙහෙවි ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය සුරේකා පෙරේරා